සිංහතුනි අප පසුගිය දිනේ කතා කළේ විරති চৈতසිකයන් පිළිබඳව නැත්නම් විරති කියන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව යන මේ මාර්ගාංගයන් ඊළඟට එන්නේ සම්මා වායා සම්‍යක් ව්‍යායාම සත්‍යකතමෝ සම්මා වායාම යනුවෙන් බුදුරජාණන් වහන්සේ මේ සම්‍යක් ව්‍යායාමයේ කවරේදයි කියා කපේතු කම්යතා පච්චා වශයෙන් අසා මහසේ වදාරනවා ඉද බික්ඛු අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුත්පාදාය ඡන්දං ජනේති වායනති විරියං ආරම්භති චිත්තං පග්ගන්හාති පදහති. උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. නුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ධියෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්ණියා චන්දං ජනීති වායමති විරියං ආරපති චිත්තං පග්ගන්හාති පදහති මේ විදිහට මහන්සි වදාරනවා ඒ සම්‍යක් ව්‍යායාමයේ නම් කවරේද මේ ශාසනයේ දීක්ෂිතෙම නූපං අකුසලයන් නූපදවා වීම පිණිස කැමැත්ත ඇති කරගනි සම්දං ගණේති වායමති උත්සාහ කරයි විරියං ආරභති ඒ කය වචන කිය නැත්නම් කය කයත් සිත සිත කය දෙකෙන් උත්සාහ කර ව්‍යායාම කර විරියං ආරභති ඒ වීර්යය ඇති කර ගන්නවා චිත්තං පග්ගන්හාති සිත ඔසවා තබයි කියන්නේ චිත්තං පග්ගන්හාති සිත ඔසවා තබයි පදහ වඩා වීදික ඒ විදිහටයි අනිත් ඒවා පිළිබඳවත් උපන් අකුසල ධර්මයන් දුරු කිරීම පිණිස දැනත් ඇති කරගන්න එක උත්සාහ කරන එක ඒ දීපේ පවත්වන එක ආදි වශයෙන් නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිසත් එවැගේම උපන් කුසල ධර්මයන් වැඩි දියුණු කිරීම නිසාන් වීර්ය කරයි. ඉතින් වීරයේ තිබෙන අවස්ථා සියල්ලම දැක්වීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහත් එහෙම වදා දීර්යය යන මේ ධර්මයේ ස්වභාවය තමයි සිතේ අලස බව දුරු කොට සිත කාර්යයට යෝග්‍ය ලෙස ඔසවා කැඩීම ඒ තමයි වීර්යයෙන් කරන්නේ වීරය අතිශයින්ම වමනා කරන්නේ වීරයට ප්‍රතිපක්ෂ ධර්ම සිතේ ඇති වෙලා තිබෙන අවස්ථාවක. දැන් මේ වීර්යය මේ භාවනා මාර්ගයේ පිළිබඳව නැත්නම් එයා මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන මේ ප්‍රතිපදාව සම්බන්ධව සැලකෙන විට වීරය නොමැතිව ඒ ප්‍රතිපදාවෙහි කෙනෙකුට යෙදෙන්නට බෑ. වීරය ඕනමෙත. ඒ වීරය නැත්නම් ඒ කලයුත්තේ කලයුතු දෙෙහි පසුබහින කෙනෙක්ද. එහෙම අවස්ථාවකදී තමයි විශේෂයෙන්ම දැනගත යුතු වෙන්නේ දැන් මේ කටයුත්තේදී තමන්ට අනුපාදුවක්ව පවත්නේ වීරයේ මඳකම කියන එක. ඒ නිසා වීරය උපදවා ගන්න. ඉතින් අප දන්නානේ මේ ධර්මයේ එනවා යෝනිසෝ මනසිකාරය කියන ධර්ම. ඉගෙනීමක් වෙනවනේ. මෙන්න මේ යෝනිසෝ මනසිකාරය හැම විටම තිබෙන්නට ඕනේ කෙනෙකුට. ඒ යෝනිසෝ මනසිකාරය තිබෙනවා නම් එහෙම අවස්ථාවවලදී ඒ දැනත්තාට දැනෙනවා වීර්යය දැන් මඳයි. ඒ නිසා දැන් වීර්යය කරන්නට ඕන අවස්ථාව. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ වීර්යය පිළිබඳ වූ දේශනාවෙහිදී වදාරන්නේ නූපන් අකුසල් දුරු කිරීමේ වීර්යය නූපන් අකුසල් නූපන් අකුසල් නූපදවා ගැනීමේ වීර්ය උපන් අකුසල් දුරු කිරීමේ වීර්ය නූපන් කුසල් උපදවා ගැනීමේ වීර්ය හා උපන් කුසල් දිනු කිරීමේ වීර්ය දැන් එහෙම ඒ ගැන සැලකන විට මොනවද අප එකිනෙක කෙනා පිළිබඳව නූපන් අකුසල් කියලා කියන්නේ දැන් ඒක ජීවිතයකදී කෙනෙක් නූතන වූ අකුසල් ඉදෙන්නට පුළුවන්. ඒ අකුසල් කියන විට අකුසල් සිත් පමණක් නෙවෙයි. කර්මපත වශයෙන් දැක්වෙන අකුසල් තිබෙනවා. අකුසල කර්මපත. අකුසල කර්මපත වලට පත කියන එකට ඇතුළත් වන්නේ ත්‍රිවිධ වාග් දුස්චරිත චතුර්විධ ත්‍රිවිධ කාය දුස්චරිත චතුර්විධ වාග් දුස්චරිත ත්‍රිවිධ මනෝ දුස්චරිත කියන මේවා. ත්‍රිවිධ කාය දුස්චරිත ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාරය චතුර්විධ වාග් දුස්චරිත මුසාවාද දිසුනාවාච පරුසාවාච සම්පක්කලා ත්‍රිවිධ මනෝ දුස්චරිත අවිද්‍යා ව්‍යාපාද මුචාදිත්‍ය ඒ කර්මපත වශයෙන් දැන් එහිම තවත් ඒ පිළිබඳ ප්‍රභේද තිබෙනවානේ ඒ ප්‍රභේද කියන්නේ සතුන් මැරීම කියන ප්‍රාණඝාතයේ කියන මෙයටම අදාළ මෙයටම ඇතුළත් වන ඒ ප්‍රාණඝාතයේ පිළිබඳ වූම විශේෂ දේ තිබෙනවානේ දැන් සතුන් මැරීම කියන එක ප්‍රාණ මව මැරීම පියා මැරීම කියන එක මහතුන් මැරීම ප්‍රාණඝාත කියන ඒ අකුසලය තමයි. නමුත් ඒ අකුසලය පිළිබඳ පිළිබඳව විශේෂ අවස්ථානේ ඒ ඒ නිසා සතෙකු මෙරීම නිසා කෙනෙකු ඊළඟ જાතියෙහිදී නිර්යාදී අපායට නොයන්නට පුළුවන්. සතෙකු නමුත් මව මැරීම නිසා, පියා මැරීම නිසා, රාතුන් මැරීම නිසා වෙන කොයිතරම් පින් කර තිබුණා. නිරයෙන් දෙරෙන්නට බෑ. මොකද ප්‍රාණඝාතය තමයි චේතනාව වදක චේතනාව තමයි. නමුත් එතන තිබෙනවා මේ වදයට පමුණවන්න පුද්ගලයා පිළිබඳ වූ විශේෂය. සමහර කෙනෙක් චේතනාව විතරක් කර්මයට ප්‍රමාණයි කියලා එයින් මේ කර්මයේ පිළිබඳ වූ සියල්ලම දක්වන්නට උත්සාහ කරනවා. ඒක වැරදි. කුසල පක්ෂයේදී පින්නේ කියා සැලකෙන දේ පිළිබඳවත් එහෙමයි. දැන් අන්න ඒ විදිහට සමහර විටක කුඩා සතුන් මරා ඇති කෙනෙක් ලොකු සතුන් මරලා නැහැ. නිසා ලොකු සතෙකු මෙරීම කියන මේ අවස්ථාවක් Tamanට පැමිණි කලදී ඒක නොකොට ඒ වලකිනවා කියන්නේ මේ විදිහේ දෙයක් මා කරලා නැති. දැන් ඒකද නිදර්ශන තමයි අර බණපතේ සඳහන් වන්නේ මවට මවගේ රෝගය සුව කිරීමට අවශ්‍ය වූ ආමස් ආවිකුවල් වගේ නින්දට ගියේ කුඹුරට ගියේ සහෝදරයා පිළිබඳ කතාව. දැන් ඔහු ඒ අවස්ථාවේදී Taman නොකරන ලද ඒ ප්‍රාණඝාත අකුසලය කරන්නට අවස්ථාව ලැබී කල ඔහු එයින් වැළකුණා ඒ නොකර හැරියා. ඒ සඳහා ඔහු උත්සාහයක් නොකොටද ඒ එයින් වැළකුණේ. කොයි තරම් උත්සාහයක් කළාද මොනතරම් වීරයක් ඇති කරගෙනද ඒ తত্ত্বය ඔහු මගහරවා ගත්තේ නිකම් කෙනෙකුට නෙවෙයි මවට සමහර විටක මවගේ රෝගය අසාධ්‍ය අමාරු රෝගයක් වෙන්නට පුළුවන් එහෙත් ඔහු දිවි ඇතිතෙක් දැන දැන සතෙකුගේ ජීවිතය දොරකලේ නැහැ දැන් ජීවිතය දොර කිරීම වශයෙන් සිදු කරන්නට දිවෙන මේ අකුසලය තමන් කරන්නේ නැති කියලා ඒ වැළකුණා එය බලවත් වීරයක් උපදවාගෙන ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ඒ සම්‍යක් ව්‍යායාමයේ නම් කවරේද කියන ඉදලික්වේ වික්කු අනුත්පන්නානං අකුසලානං ධම්මානං දැන් ඒ පුද්ගලයා පිළිබඳව නම් ඒක අනුත්පන්න අකුසලයක් ඒ ජීවිතයේදී. ඔව් ඒ නිසාම කීවේ. Taman දැන දැන සතෙකුගේ ජීවිතය තොර කරලා නැtei කියලා. ඒ ඔහු කරපු නැති අකුසලයක් ඒ ජීවිතේදී. ඒක අනුත්පන්නාන අකුසල. ඒක නොකිරීමටමයි ඔහු මේ උත්සාහය පැවැත්වේ. අනුප්පන්නාන අකුසලානං ධම්මානං අනුපාදාය. චන්දං ජනේති. චන්දං ජනේති කියන්නේ ඔහුගේ උවමනාව ඕනෑකම ඇති කරගන්න. එහෙම ඕනෑකමක් තිබුණේ නැත්නම් මා මේ අකුසලය නොකර ඉන්නට ඕනෑය කියන මේ ඕනෑකම ඡන්දය ඔහුට ඇති වුණා. ඒකයි ඡන්දං යමේති. ඡන්දය ඇති කර ගනි. ඕනෑකම. ඒ ඒ ඕනෑකම නැත්නම් දැන් අප කාහට වුණා. අපි යහපත් ජීවිතයක් ගත කරන්නට ඕන කියන මේ ඕනෑකම ඇති කරගත්තේ නැත්නම් එහෙම ජීවිතයක් ගත කරන්නට වන්නේ නැහැ. ඕනෑ අවස්ථාවක ඒ ඉදිරිපත් වන යම් යම් කර්ම වලදී ඒ යහපත් ජීවිතයට හරස්ව සිටින යම් යම් වැරදි ක්‍රියා කරන්නට පුළුවන්. නමුත් Tamange බලවත් ඕනෑකමක් තිබෙනවා. බලවත් ඕනෑකම කියන්නේ බලවත් වූ කැමැත්ත. එය බොහෝම වැදගත් එකක් නේ. ඒ අධිපති හැටියටත් දක්වන ධර්මයක්. ඡන්දය කියන එක ඡන්දාධිපති, ඡන්දාධිපති, විරියාධිපති, චිත්තාධිපති, විමර්ශාධිපති කියන තැන්වලදී අධිපති ධර්ම. අනිත් ධර්ම සියල්ලම තමා වශයෙන් පවත්වන්නට පුළුවන් එකක් ඡන්දය. බලවත් වූ කැමැත්ත. මෙතන කැමැත්ත ඇති කරගනි. මේ වීරයෙහි පිළිබඳවම වදාරනවා බුදුරජාණන් වහන්සේ. ඒකද වීර්යය කනිව උපදනා ධර්මයක් නෙවෙයි. වීර්යය උපදින්නේ අනිත් ධර්මත් එක්ක. තවත් ඒ සමග උපදනා ධර්ම තිබෙනවානේ. ඒ වීර්යය උපදවා ගැනීමට කෙනෙකු තුල කැමැත්තක් නැත්නම් ඒ වීර්යය උපදවා ගන්නට බෑ. චන්දං ජනී ඊළඟට උත්සාහ කරනවා. ඒ ඡන්දය කියන එක කැමැත්ත උවමනාව. නමුත් මේ උවමනාව කොහොමද ඉටු කරගන්නේ? ඒ ඉටු කරගන්නට උත්සාහ කරන්නට ඕන. දැන් කෙනෙකුට උවමනා කර තිබේ නම් යම් කිසි අපි ගනිමු ආධ්‍යාත්මික වශයෙන් යම් කිසි දියුණුවක් කරා පැමිණෙන්නට තමන්ට ඕනෑකමක් තිබෙනවා නම් බුදු ඕනෑකම පමණක් ඒ ඒ අධ්‍යාත්මික දිනු සංඛ්‍යාතයේ තැනට ඕනෑකම පමණක් සමාව කබුවයි. ඒ ඕනෑකම ඇති තැනත්තා ඊළඟට ඒ ඕනෑකම ඉටු කරගන්නේ කෙසේද? ඒ සඳහා වූ වීරිය උපදවා ගන්න. වායමති කියන්නේ චන්දං ජනේති වායම උත්සාහ කරන. සම්දං ජනේති වායමති විරියං සම්දං ජනේති වායමති විරියං ආරබ වීර්යය මොකද වීරය කියන එක ඒ පිළිබඳව විස්තර කරන තැන එනවා කයයි සිතයි කියන මේ දෙකින් උත්සාහ කරන එක. ඒකේ කය කියන එක රූප ධර්මයන් කය කියන්නේ එතන කය කිවි රූපය. ඒ රූප සංඛ්‍යාත වූ කය සිතින් තොරව නම් කිසිවක් කළ හැකි එකක් නොවේ. යම් කිසි අවස්ථාවකදී මේ සිත මේ කයෙන් ඉවත් වුණා. කය වැඩක් කළ හැකි ක්‍රියාවක් කළ හැකි දෙයක් වන්නේ නැහැ. දෙවින්නේ අචිරන්වත යම් කාය වටවින් අධිශේෂති චුද්ධෝ අපේත විඥානෝ විරත්ඛංග කලින් කරා මේ කය අචිරං ඕකල් පවත්මා එකක් නෙවෙයි අචිරං ගත යනවා චුද්ධෝ අපේත විඥානෝ සිතෙන් පහ වූ සිත නැති කය නිරත්තන්ව කලින් ගරන් කියන්නේ වැඩකට නැති දර කඩක් වගේ පඨවින් අධිශේෂති පොළොව මත ඇද වැටෙන කය වැඩක් ගත හැකි දෙයක්ව පවතින්නේ ඒ කය ඇසුරු කොට සිතක් පිදෙන නිසා එහෙම සිතක් තිබුණනම් අවශ්‍යම වමනාවන් කරගන්නට නම් ඒ සිතේද ඇතිවිය යුතුයි වීර්යය. වීර්යය. එර කයින් ක්‍රියාක දැන් අපි ගනිමු. කයයි සිතයි කියන මේ දෙකින්ම වෑයම් කරනවා. ඒ වෑයම හොඳට පේනවා භාවනාව පිළිබඳව කතා කරනවා. දැන් කෙනෙක් භාවනා කරනවා කියන්නේ ඉරියව් පවත්වමින් කරන දෙයක් නේ ඉරියව්ව නැතුව භාවනාවක් කියලා එකක් නැහැනේ අප පවත්වන්නේ යම් ඉරියව් ඉරියව් හතරක් තිබෙනවානේ ප්‍රධාන වශයෙන් තියෙනවා ඉරියව් හතරක් සක්මන් කිරීම සිටීම ඉඳීම සයි ඉරියව් හතර ඒ ඉරියව් හතරින් යම් කිසි ඉරියව්වක සිටයි ඒ ඒ අවස්ථාවලදී කෙනෙක් භාවනාවෙහි යෙදෙන්නේ. දැන් ඒ සක්මන් කිරීමේ භාවනාව කියන්නේ කය ක්‍රියාත්මක වෙන අවස්ථාවක් මේක. ඒ කායික ක්‍රියාවක් පවතිනවා. කායික ක්‍රියාවනේ සක්මන් කිරීම කියන්නේ. ඒක කායික. සිත නැතිවද කෙරෙන්නේ. සිත නැතිව කෙරෙන්නේ නැtei කියලා අපි කියවන්නේ කලින්. ඒකට ඒ සිතයි කයයි දෙකම එකතුව කරන්නේ. ඒ සිතයි කයයි දෙකම එකතු වූ ඒ අවස්ථාවේදී ඒ ඒ සක්මන් කිරීමේ ඉරියව්ව පවත්වමින් තමන් භාවනා කරනවා නම් ඒ භාවනාව කිරීම වශයෙන් සමාජයේ ඇති වෙනවා කායික චෛතසික වීර්යය එතකොට මේ කායික චෛතසිකය කියන්නේ මේ රූපයේ වීර්යයක් උපදිනවයි කියන එක දැකීමට නෙවෙයි. ඒ වීර්යය ඇතිවන්නේ සිතේ. නමුත් ඒ සිතේ ඒ සිතේ ඇතිවන්නා වූ වීර්යය නිසා තමයි මේ කය මේ විදිහට ක්‍රියා කරවන්නට පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැත්නම් පැත්තකට වෙලා නිදා ගන්නට ඉඩ තිබෙනවනේ. දැන් ඒ සක්මන් කිරීම සමහර විටක බොහෝ වෙලා බොහෝ වෙලා. ඉතින් මේ බොහෝ වෙලා කරන්නට බොහෝ වෙලා ක්‍රීම් වශයෙන් ඇතිවන්නා වූ ඒ වීර්යය නැවත නැවත නැවත නැවත උපදින්නට දැන් නූපන් අකුසල් නූපද වීමේ වීර්යය වශයෙන් කරන්නට තිබෙන ප්‍රධානම වැඩේ කුමක්ද කියලා අසුවෝ. ඒද දියෙහි පිළිතුරන් භාවනාවයි. යම් කෙනෙක් භාවනාවේ යෙදී සිටිනවායි කියන එකේදී ඉනතේ අවස්ථාවේදී හිතන වැරදි කරන අවස්ථාවක් ඒක. නේද? භාවනාවේ යෙදෙනවායි කියන්නේ. භාවනාවේ නම් යෙදෙන්නේ. භාවනා කරනවා. එයා වැරදි කරන අවස්ථාවක් නෙවෙයි. දැන් Taman වැරදි කරලා තිබෙන. අපි ගන්න වැරදි කරලා තිබෙනවා. පව් කරලා තිබෙනවා. ඒ කය වචන සිත කියන තුන්දරින් අකුසල් කර තිබෙනවා. නමුත් ඒ කර තිබෙන අකුසල් ගැන නෙවෙයි මෙතන කියන්නේ නූපන්න අකුසල් ගැන. එතකොට මේ නූපන්න අකුසල් නූපද වීම සඳහා කෙනෙක් උත්සාහ කරනවායි කියන එක ඉතාම හොඳින් දක්වන්නට පුළුවන් දැන තමයි භාවනාව. එතකොට මේ භාවනාවේ යෙදී සිටින තාක්කල් Taman අර ඒ නූපන් අකුසල් කරන කෙනෙක් නෙමෙයි. ඊළඟට උපන් අකුසල් දුරු කිරීමේ කෙනෙක් උපන් අකුසල් භාවනාවේදී ඒකත් කරනවනේ. සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං ආදි වශයෙන් ඒ වගේම සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති ඔය ආදී එහෙම අවස්ථාවලදී කරන්නේ උපන් අකුසල් දුරු කිරීම. උපන් අකුසල් දුරු කිරීමේ වීර්යය. ඊළඟට නූපන් කුසල් උපදවාලීමේ වීර්යය කියන්නේ නූපන් කුසල්. දැන් භාවනාවෙම පිළිබඳ කතා කරනවා නම් යම් කිසි කෙනෙකුන් භාවනාවෙන් ලබාගත යුතු ධ්‍යාන කුසල් උපදවාගෙන නැත්නම් ඒ ධ්‍යාන කුසල් ඒ තරත්තා පිළිබඳව නූපන් කුසල් ඊළඟට ඒ භාවනාව විදර්ශනා වශයෙන් පවත්වන කෙනෙක් නම් ඒ විදර්ශනා භාවනාවේ විදර්ශනා කුසල් වශයෙන් උපදින ඒ කාමාවචර කුසල් සිත් තමයි. ඒ කුසල් සිතෙහිම යෙදෙන දීර්ඝය නූපන් කුසල් උපදවා ගැනීමේ දීර්යයක්. මේ කුසලයේ නූපන් කියන එකේදී ගත යුත්තේ කුසල් කියන ඒවා සිත් වශයෙන් සැලකතොත් කාමාවචර කුසල් කියන ඒවා අපට මේ කර්ස්ථාවවලදී නොයි පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන විට ලැබී ඉන්නේ. අපි ගනිමු අපට ඕනනම් කියත හැකි ඒ කාමාවචර කුසල් කියන ඒ සිත් අට මේ ජීවිතයේදී ඒ අටම අපට ඒ අවස්ථාවවලදී ලැබිලා තිබෙනවා. එහෙම කියතේ. ඒ අවස්ථාවවලදී ලැබිලා තියෙනවා. දන් දීලා තිබෙනවා. ඒ දන් දෙන අවස්ථාවවලදී নানা අවස්ථාවවලදී දන් දීලා තිබෙනවා. ඒ දන් දුන් අවස්ථාවවලදී අපට සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සංඛාරික කුසලයේ උපදිලා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික කුසලයේ උපදිලා කවුරුවත් අපව කොළඹ වල කවුරුවත් කාගේවත් ඇනවීම උනන්දු කරවීම නිසා කරන ලද කුසල් වලදී ඒ සසංඛාරික කුසල් වන්නට සමහර විටක කුරුද්ද වශයෙන් මේ අවස්ථාවේදී ඒ තරම් නුවණින් සැලකීමක් නොකොට කරන ලද ඒ දන් දීමාදී ක්‍රියා කරපු අවස්ථා පිළිගන්නට පුළුවන්. එහෙම අවස්ථාවලදී සෝමනස්ස සහගතව ඥාන විප්‍රයුක්ත කුසල් පිළිලයි. ඒ වගේම ඥාන විප්‍රයුක්ත සසංඛාරිකේවත් පිළිලයි. උපේක්ෂා සහගතේවා ඒ විදිහටම ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික කියන මේවා ඉපදිලා ඇති. දැන් ඒවා ගැන සැලකෙන විට නම් ඒවා අපට නූපන් කුසල් නොවේ කියන්නේ. මොනවාද නූපන් කුසල්? මේ ජීවිතයේදී නූපන් කුසල් හැටියට දක්වන්නට පිළිෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ භාවනාමය කුසල්. ඒ භාවනාමය කුසලයේ තිබෙනවා දැන් භාවනා කරන තැන භාවනාව පටන් ගත්ත අවස්ථාවේදීම අපි ගනිමු විදර්ශනාව කියලා විදර්ශනාව පටන් ගත් අවස්ථාවේදීම ඒ දැනත්තාට මේ නාම රූප ධර්මයන් පිළිබඳව පවත්නා වූ කඩතුරාව ඉවත් වෙලා ඒ යථා භූත ඥාන දර්ශනයේ ඒ අවස්ථාවේදීම ඇති වෙනව නෙවෙයි. ඒ අවස්ථාවේම ඇති වෙන්නේ නැහැ. එයා පුරුදු කරලා දිගින් දිගට පුරුදු කරලා පුරුදු කරලා ඒ ඇති දියුණු වූ සිතකට සිතක දියුණු වූ නුවණකින් දකින්නට ලැබෙන දේකුයි නාම රූප පරිච්ඡේදය ආදී කොට ඇති එතකොට මේ නාම රූප පරිච්ඡේදය කියන නාම රූප දෙක වෙන් කර දක්නා නුවණ උපදින්නා වූ කුසල් සිත තමන්ට ඒ දක්වා ඉපද නැත්නම් ඒ කුසලය නූපන් කුසලය. ඒ නූපන් කුසලය උපදවා ගැනීම සඳහා කරන වීරය කෙලසද තමන් පවත්වන්නේ භාවනාවෙහි යෙදීමෙන්. ඊළඟට ඒ ඒ නාම රූප පරිච්ඡේදය කරගත් තරත්තා නාම රූප පරිච්ඡේද ඥාණයෙන් යුක්ත වූ කුසලය උපදවාගත්ත කෙනෙක්. ඒක තමයි දැන් උපදවාගෙන. ඊට එහා තිබෙන ප්‍රත්‍ය පරිග්‍රහය කියන නාම රූපයන්ගේ ප්‍රත්‍යයන් දක්නා නුවණ. යක් කුසල්සිත කියලා වෙද්දී දැන් තව මේක ඉතිරිලා නැහැ. ඒක මේ නාම රූප පරිච්ඡේදය කිරීමේ නුවණ උපදවාගත් කරත්තාට සත්‍ය පරිග්‍රහය කියන ඒ සිදු කරගන්නා නුවණ තවම ඉපදිලා නැත්නම් ඒ නුවණින් යුක්ත වූ කුසලය Tamanට නූපන් කුසලයක් ඒක උපදවා ගැනීම අන්න ඒ විදිහට ඒ නූපන් කුසල් උපදවා ගැනීමේ වීරය තේරුම් ගන්න. ඊළඟට උපන් කුසල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළේ uppannānaṁ kusalānaṁ dhammānaṁ ඊයෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්ය සම්බන්ධමේ කිවායම් පිළිගන්නා. ඒස් පාර්පූර්ය කියන එකෙන් අදහස් කරන්නේ සම්පූර්ණ කිරීම. කුසල් කියන මේවා සම්පූර්ණ කළ යුතු ඒවා. කුසලය සම්පූර්ණ කරන්නට ඕනේ. ඒ කියන්නේ කුසලය සම්පූර්ණ කිරීමේ ව්‍යායාමය තමයි කෙනෙක් කරන්නේ. කුසල් කියන්නේ කුසල් කුමකද කියලා ප්‍රශ්නයක් අසන ගමන් කුසල් උවමනා කරන්නේ අකුසල් නැති කිරීම. අකුසල් නැති කිරීම. අකුසල විද්ධාංශන රසාය. අකුසල් නැති කිරීමයි කුසලයෙන් කෙරෙන කෘත්‍යය. කෙනෙක් ජීවත් කුසල් ඕන කරන්නේ දෙව්ලොව සැප විඳීමටයි කියලා ඒක කුසලයේ තිබෙන අප්‍රධානකට යදා. ප්‍රධාන එක නෙවෙයි. ඒ කුසලයේ තිබෙන ප්‍රධාන එක තමයි අකුසල් ගුණ. ඒ වගේ මේ අප කරන ඒ ක්‍රියාවන් යහපත් ක්‍රියාවන් පිළිබඳවත් අපිට තිබෙන්නට ඕනේ ගැනීම, හරි ගැනීමක් තියෙනවා. සමහර කෙනෙකුගෙන් අපි ඇසුවෝ වන අසන්නේ කුමටද කියලා. උත්තරයක් දෙන්නට බැරි නැහැ. තින් සිදු කරගන්නේ. එහෙම කියත තිනක් නේ. බණ ඇසීමේ කියන්නේ ධර්ම ශ්‍රවණයේ පුණ්‍ය කර්මය. තින සිදු වෙන්නේ. එහෙම කියන්නත් පුළුවන්. නමුත් ඒක හරිම පිළිතුර නෙමෙයි. හරිම පිළිතුර නෙවෙයි. බණ අසන්නේ පින් සිදු කරගන්න. බණ අසන්නේ බණ ඉගෙන ගන්න. බණ දැනගන්න. ධර්මයේ දැනගන්න. ඊළඟට කෙනෙක් ඇසුවොත් ඒ පිළිබඳවම බණ දැනගන්නේ කුමටද කියලා මම දැන් බණ දන්න කෙනෙක් යයි කියලා ඉදිවිලා ඉන්න නෙවේ. ඒ දැනගන්නේ ඉගෙන ගන්නෙත් ඒ කනට අනුව පිළිපදින්න. මේ ප්‍රශ්නයම තව දුරටත් ඇසුවොත් මොකටද පිළිපදින්නේ කියලා ඒ පිළිපැදීමෙන් ලැබෙන දෙයක් තියෙනවා ප්‍රතිඵලය. මොකක්ද ප්‍රතිඵලය? මේ සැප සම්පත් නෙමෙයි. මේ සැප සම්පත් සහිත මේ ඌ මේ සංසාරේ අපි සැප සම්පත් කියලා කියනවනම් ඒවා තිබෙන මේ සංසාරයෙන් මිදෙන පිණිස මිදෙන පිණිසයි කෙටි කදීනවා. දැන් සසරින් මිදීම අප බෞද්ධ හැම දෙනාගේම ප්‍රාර්ථනාව. ඒ නිසා මේ බණ කියන වෙලාවක වුවද අතරින් පතර වුවද නිවන පිළිබඳව සඳහන් කරන විට සමහර කෙනෙකුගේ අත් දෙක එසදෙන්නේ වන්දන ක්‍රියාව කිරීම වශයෙන් නේ නමස් වන්දනා කිරීම කරන ඒ ක්‍රියාව දැක්වීම සංකේතවත් කරන එකනේ ඒ විදිහට අත මෙහෙම තබනවා ඒ පෙරෙන්නේ ඒ තරම් තමයි මේ නිවනට ගරු කරනවා නිවන ගරුසේ සලකනවා මොකද ඒ තරම් නිවනට ගරු කළ යුත්තේ ඒ තරම් නිවන මේ ඒ තරම් තත්වයකින් සැලකිය යුතුයි. ඉන් මෙහා තිබෙන හැම දෙයක්ම ඉන් මෙහා තිබෙන හැම දෙයක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඉන් මෙහා තිබෙන හැම එකක්ම ඒක හැම එකක්ම කියන්නේ ඉන් මෙහා තිබෙන මොන අපි හිතා ගන්නවා මම ඉන්නවා, අරයා ඉන්නවා, මෙයා ඉන්නවා ඒව නෙමෙයි. ඉන් මෙහා තිබෙන ඒවා තමයි මේ පංචස්කන්ධය කියලා දක්වන්නේ. පංචස්කන්ධ මේ පංචස්කන්ධය මේ නීතියට නැත්නම් මේ સિદ્ધාන්තයන්ට යටත් කෙනෙක් ඡන්දය. මේ ඡන්ද පංචකය Tamante උවමනා විදිහට කමත් උපදවා ගත්තත් මේ ස්කන්ධ පංචකය සමාධි වශයෙන්හි පවත්වන්නට බෑ. අන්න. දැන් කෙනෙක් අනිත්‍ය දකින්නවා නම් ඒ දැකීම නුවණින් කරන වැඩයි. ඒ නුවණ කුසල් සිතක අනිත්‍ය උපදිනට කලින් දැන් ක්‍රියාසිත උපදිනවනේ රහතන් වහන්සේට. ඒ ක්‍රියාසිත වල ඇතිවන්නා වූ නුවණින් අනිත්‍ය දැකීම පස්සේ සිදුවන සිද්ධියක්. නමුත් ඊට කලින් මුලදී ඒ අනිත්‍ය දකින්නේ කුසල් සිතක උපදනා වූ නුවණකි. නුවණින් දකි. ඒ අනිත්‍ය දර්ශනය අනිත්‍ය දැකීමේ නුවණ උපදවා ගන්නා තුරු ඒ තැනත්තා අනිත්‍ය කියන එක ප්‍රත්‍යක්ෂයෙන් දන්නේ නැහැ. ඒ නුවණ උපදවා ගන්නට ඕන. ඒ නුවණ උපදවා ගැනීම සඳහා කරන ව්‍යායාමයේ උත්සාහය තමයි මේ විදර්ශනා වශයෙන් දක්වන්නේ. දර්ශනා භාවනාවේ කියලා දෙන්නේ. ඉතින් ඒ උපදින. ඒ ඇති කර ගන්නට කොයිතරම් වීරයක් කෙනෙකුට ඕනද? ඒ වීරයේ වඩා ප්‍රවමනා කරන්නේවත් නිසාද? ප්‍රත්‍යඥ సంతානය නැමිලා බරගලා ඉවෙන්නේ නිවන පැත්තට නෙවෙයි. නිවන ගැන කීවම් නිවන ගැන කතා කළා නිවන පැත්තට නෙවෙයි මේ ප්‍රත්‍යඥ සංකාණය නැමි කරවි කවදි සංසාරයට සංසාරයේ පිරෙන දේවලට සංසාරයේ කියේ මොනවාද ස්කන්ධයෝ සංසාරය සංසාරය කියන්නේ ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥානයි කියන්නේ සංස්කාර සංසාරය සංසාරය ආයතනේ හෝ සංසාරය. ආයතනේ කීවේ චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, මනායතන, රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පුච්ඡබ්බායතන, ධම්මායතන. එයා දක්වන්නේ මේ සංසාරය. ඊළඟට ධාතු, චක්කු ධාතු, සෝත ධාතු, ගහන ධාතු, ජීවහා ධාතු, කාය ධාතු රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාන විඥාන ධාතු, දිවා විඥාන ධාතු, කාය විඥාන ධාතු. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධර්ම ධාතු. ගණුවෙන් දැක්වෙන මේ ධාතු වශයෙන් දක්වන්නේ ඉන් සමහරක් තිබෙනවා නිවන පැත්තට නැත්නම් නිවන මාත් අතුලත් වන අවස්ථාවක් තිබෙනවා අරමුණු වශයෙන් ඒ හැර අනිත් ඒවා ඇතුළත් වන්නේ මේ සංසාරය. ඒ නිර්වාණය නිර්වාණයම පමණක් ඒකාන්ත වශයෙන් අරමුණු කරන ලෝකෝත්තර ධර්ම අටක් සිතක්. කියන ඒවා අනිත් සියල්ලම මේ සංසාරයට ඇතුළත් ඒකයි කන්ධාමංච ප්‍රතිපාටි ධාතු ආයතනාංච අබොච්චින්නම් වත්තමාන සංසාරෝපි පෞච්චි ඒ ස්කන්ධ ආයතන ධාතු කියන මේ ධර්මයෝ මුසින්ද පැවතගෙන යාම සිඳී කියොත් සිඳුනයි කියන්නේ ඒ නිවනෙහි සිඳෙන්නේ එතෙක් පරම්පරා වශයෙන් හේතු ප්‍රත්‍යයන් ලැබ ඇතිවෙනවා පවතින ඒකයි සංසාර අනේ සංසාරය පවත්වාගෙන යන්නට නම් කෙනෙකුට ඒ තරම් වීරියක් ඕන කරන්නේ නැහැ. සංසාරයේ ගැස්ජන සංසාරයේ තිබෙනවානේ අපි හොඳයි කියලා සැලකෙන පැත්තකුත් තිබෙනවා. ඒ වගේම අපි නරකයි කියන පැත්තකුත් තිබෙනවා සංසාර. සතර අපාය අප හොඳයි කියන්නේ නැහැ. කවුරු සතර අපාය සත්‍යයක් ලබන්නට කැමතිවන්නේ නැහැ. ඒ නරකයි කියන්නේ. හැමදෙනාම කැමති වෙනවා සුගතියෙහි උත්පත්තිය. සුගති සංසාරෙහි සැරිසැරීම. ඒ අපි හොඳයි සැපයි කියලා සැලකෙනවා. ඒ දෙකම මේ ස්කන්ධාදී ධර්මයන්ගෙන් යුක්ත ස්කන්ධ ආයතන ධාතු කියන දේවායි. දේවායේ සංසාර. ඒවා නම් ඒවා එකක්වත් නිට්ටය නැහැ. ඒ හැම දෙයක්ම අනිත්‍යයි. ඒ හැම දෙයක්ම අනිත්‍ය නිසා තමයි යදනිච්ඡං තං දුක්ඛං යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒක අනුශකසේ ගන්නට බැහැ නිසා ඒවා කොහොම දුකයි. අනිත්‍ය වූ ගමක් වේ නම් ඒ හැම එකක්ම දුකයි. ඒ මොකද ඒ විඳින කලක සැපක් තිබුණා. විඳින කල්හි ඒක සැපයි. ඒකයි කිති සුඛා. ඒ සැපේ කියන එක පවත්නා කාලයේදී සැප වශයෙන් අපට පෙනෙනවා සලකන. කිති සුඛා. ඒ නැති වුණාම විපරිණාම දුක්ඛ. ඒ ඉති සුඛේ විපරිණාම දුක්ඛ. දැන් එහෙම දුක් වලට පැමිණු අය නම් දන්නවා. කොයිතරම් දුක්ද කියලා දුකක් ඒ නිසා Tamante ඇති වෙනවද කියලා දන්නවා ඒ ඒ අවස්ථාවන්ට පැමිණුණු අය නම් Taman සැපසේ සලකාගෙන සිටි නොයි ඒවා තිබෙනවා. සමහර විටක තමා දැරූ තරතු තරතු එතෙන් කෙනෙකුට ඒවා එකවරටම දාලා යන්නට සිදු වෙනවා අත්හරින්නට සිදු වෙනවා සමහර විටක තමාගේ වරදක් නිසා හෝ එහෙම නැත්නම් තමාට <laughs> තමා ගැන යම්කිසි අමනාපයක් ඇති කරගත්ත කෙනෙකු නිසා දා එහෙම අවස්ථාවලදී තමන්ගේ කිසිදු වරදක් නැතිව එහෙම දාලා යන්නට සිදු වෙන අවස්ථාවලදී එතනත්තා කලින් තමන්ට මේ ලැබුණු සම්පූර්ණ පිළිබඳව තමන් සතුටු වෙනවා තමන්ගේම අයත් සතුටු වෙනවා සමහර විටක උත්සවයක් පවත්වනවා අන්‍යයන්ට සංග්‍රහත් කරනවා ඒක ඔක්කොම කරලා මේ ප්‍රීතිය නිසානේ මේ ප්‍රීතියෙන් මේ අරතුරු ලාභය හේතු කොටගෙන තමන් ලබන තමන්ට සපක් ලැබුණේ ඒ නිසා තමන් ප්‍රීති වෙනවා. තමන් තරණක් නෙවෙයි අන්‍යයන්ට ඊට සම්බන්ධ කරගෙන. ඒ ප්‍රීත උත්සවයට තමන් අද විදක බොහෝ යෙදුම් කරනවා. ඒ ඔක්කොම කරලා තමන්ට තනතුරම තමන් දරාගෙන සිටින්නට බලාපොරොත්තු කාලය අතරතුරදී ගාල යන්නට වෙන විදිහ කොච්චරක්ද තමයි. සමහර වෙලේ නිසා ඒක ඉවසාගත නොවන තරම් බැරි සමහර ලෑස්ති වෙනවා. මේ ජීවිතයත් අත්හරින්නට ඒ නිසා. දිවි හානි කරගන්න උත්සාහ කරනවා. ඒ තරම් විඳින්නට අමාරු දුක වෙනවා. ඉතින් ඒ මොකද කිසිවකදී නෑ ස්ථිර බලක් හැම දෙයක්ම අනිත්‍ය කියන මේ ස්වභාවයට යටත් ඒක දකින්නේ ඒ දකින්නේ නම් විශිෂ්ට නුවණකින්. ඒක උක්ෂස් නුවණක් උපදවාගෙනයි මේ தত্ত্বය හරි හැටියට දකින්නේ. ඒ දකින්නට ඇති කරගන්නා නුවණ උපදින්නේ කුසල් සිතක. එතෙක් Taman ඒ දැක්කේ නැත්නම් ඒ දර්ශනය Tamanට ලබා ගැනීම සඳහා වූ කුසලය උපදවා ගැනීමේ වීර්යය නූතන් කුසල් උපදවා ගන්නට කරනු ලබන වීරයක්. දැන් අපි ගනිමු කෙනෙක් එහෙම භාවනා කරලා ඒ භාවනාව පිළිබඳ සියලුම විස්තර කියන්නට නෙවෙයි ඒ භාවනාව ආරම්භ කරනවා. ආරම්භ කිරීමටද වීර්යයක් ඕන. මොකද මේ වීර්යයක් ඕන කරන්නේ? ඒ ආරම්භ කිරීමට වීර්යයක් ඕනේ කියන්නේ තමන් මේ භාවනා කරන්නට යම් කිසි කාලයක් වෙන් කර ගත්තනම් ඒ කාලය තමන් කලින් වෙන වැඩකට යෙදූ කාලයක් වෙන දෙයක සමහර විටක තමන් මේ මේ මෑයන් මිත්‍රයන් සමග සතුටු සාමී ජීව කතා බහ කරන කාලයක් එහෙම නැත්නම් නෑමිතුරන් බලන්නට යන කාලයක්. එහෙම නැත්නම් විනෝදයේ පිණිස ක්‍රීඩා ආදිය යෙදෙන කාලයක්. නැත්නම් ඒවා බලන්නට යන කාලයක්. ඔය ආදි වශයෙන් Tamante කරන්නට තිබෙන දහසකුත් එකක් වැඩ ඒ ඒ කාලෙදී පිළිෙන්නට පුළුවන්. ඒක තමයි අත්හරින්නට ඕන. ඒක අත්හරින්නට පුළුවන්ද සිතට උකුල් දීමක් සිත ඔසවා තැබීමක් මේ පිළිබඳව නොකළොත් දැන් ඒ නිසා සමහරු ඒ ඒ ක්‍රියාවලින් වැටෙන්නේ ඒවා යන්නේ නැතිව සමහරු එහෙම හිතනවානේ ඔය ඔය තරම් ඉක්මනට ඕවා කරන්න බෑ අපිට තව කොයි තරම් වැඩ තියෙනවද කියලා මේ අනිත් පැත්තට හැරෙන්නේ අර පැත්ත එහෙම කිසිම අමතක කරලා ඒ වීරිය මන්දකම නිසා වීරිය මේකට වීරිය ඕන කරන්නේ ඒ වීරිය උපදවා ගන්න නැහැ. ඒ නිසා වීරිය කියන එක බොහෝම උසස් ධර්මයක්. එබැවින් බුදුරජාණන් වහන්සේ එය මේ ප්‍රතිපදාවේ මධ්‍යම ප්‍රතිපදාවේ අංගයක් හැටියට ඒ වගේම ආර්ය මාර්ගයේ අංගයක් හැටියටත් වදාරා. ආර්ය මාර්ගයට පැමිණෙන්නේ එක මොහොතකදී නමුත් මේ මාර්ගයට පැමිණෙන්නට කලින් ඒ ධර්ම තම సంతානෙහි දියුණු කරගන්නට ඕන. ඒ දියුණු කර ගැනීම. ඒකට අකුසලයෙන් වැළකීම. දැන් සීල් සමාදන් වීමයි කියන්නේ සීල් රැකීමයි කියන එක වීරයෙන් තොරව කරත හැකිද? වීරය ඕන කර සීලක්. ඒ කියන්නේ සීලයෙන් ආභරණා සීල් වලින් ප්‍රධාන වශයෙන්ම නොකල යුතු දේ වලින් වැළකීමනේ සීලය කියලා ගන්න. ඒ සඳහා වීරිය ඕනේ. ඊළඟට කල යුතු දේවල් කියලා. කල යුත්තේ මොනවාද? මේ ප්‍රතිපදාව කොටින් දක්වනවා නම් කල යුතුව තිබෙන්නේ වැළකී යුතු දෙයින් වැළකීමක්. කල යුතු දේ කිරීමක්. කල යුතු දේ හැටියට දක්වන්නට බනව අන් සමාධි ප්‍රඥා කියන ඒ ශික්ෂා දෙක. සමාධි ප්‍රඥා ඒ දෙක පුළුවන් ද වීර්යයෙන් තොරව කරන්න. ඒක නෑ. ඒකට වලකින්නටත් වීර්යය ඕන කරනවා. කරන්නටත් වීර්යය ඕන කරනවා. වැලකී යුත්තේ අත්හල යුතු දේ වලින් වලකින්නට ඕන. අත්හල යුතු දේ අත්හරින්නට ඕන. ඒ සඳහා වීර්යය. කළ යුතු දේ කරන්නටත් වීර්යය ඕන. ඒ නිසා වීර්යය නැතුව බෑ මේ ප්‍රතිපදාව පිළිබඳව. මේ භාවනාවේ යෙදෙන තැනත්තා ඉතින් පිළිවෙලින් තමන් ඒ මුලදී කලින් අප සඳහන් කළ පරිදි නාම රූප පරිච්ඡේද ඥානය ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියන මේවා ඇති කරගන්න. මේ සංස්කාර ධර්ම නැත්නම් මේ නාම රූප ධර්ම එහෙම නැත්නම් මේ ස්කන්ධ නැවත නැවත බලනවා. නැවත නැවත බලන්නේ දේවායේ තියෙන හැඩරුව ලක්ෂණ ඒවා මතු කර ගැනීම වශයෙන් දැරීමක් නෙවෙයි. ඒ බලනවායි කියන්නේ. කායේ කායානුපස්සනා කියලා නෙවෙයි. කායේ කායානුපස්සී විහරති ආතාති සම්පජාන. සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. දැන් ඒ පාඨයේ මේ වීර්යය පිළිබඳව කියවෙනවානේ. කායේ කායානුපස්සී. මේ ස්කන්ධය රූප ස්කන්ධය සංඛ්‍යාත වූ කයෙහි. මේ රූප ස්කන්ධ සංඛ්‍යාත වූ කය ඒ කයක් වශයෙන් බලන්න. එහෙම නැත්නම් කෙනෙක් බලන්නට පුරුදු වෙලා තිබෙන්නේ ඒ වශයෙන් නෙවෙයි මම වශයෙන් මගේ වශයෙන්. එහෙම ගැනීමක් නෙවෙයි කරන්නේ. කය. කයට ඇතුළත් ධර්ම තිබෙනවා. කය වශයෙන් ගන්න මොනවද? ඒ තමයි පඨවි ආදි ධාතු සතරක්. ඒ ධාතු සතර නිසා පවත්නා උපාදා රූපක් කියන මේවා. ඒවා තමයි මේ කායානුපස්සනාවේදී කායේ කායානුපස්සී කියන මේ භාවනාව පවත්වද්දී කෙනෙකු මතු කරගන්නේ ඒක මතු කරගන්නවයි කියන්නේ ඇයි? දෙන්නේ එහෙම නෙවෙයි. වෙනන සාමාන්‍ය මේ ඇහැට පෙනෙන විදිහට මතුවෙන්නේ නැහැ. ඒ නුවණින් මතු කරගන්නේ. ඒ නුවණින් මතු කරගන්නේ ඒ වහගෙන තිබෙන කඩතුරාව ඉවත් කිරීම. මොකද්ද වහගෙන තිබෙන කඩතුරාව? ඒ තමයි මෝහය. මෝහය. දැන් මේ භාවනාව එහෙනම් කුමක් කරන භාවනාවක්? මෝහය දුරු කිරීමේ භාවනාව. ඒ ඒ මෝහය පිළිබඳව උඩක් පිරිසින් මේ මෝහය දක්වනවා නම් ඊට කියන්නේ සත්‍ය පටිච්ඡාදක මෝහය. සත්‍ය පටිච්ඡාදක මෝහය කියන්නේ දුක්ඛාදී චතුරාර්ය සත්‍යයන් වහා වසාගෙන තිබෙන මෝහය. ඒක දෙනින්න ඉදහරින්නේ. ඒකේ සත්‍ය පටිච්ඡාදක මෝහය. ඒකයි මේ දුරු කරන්න උත්සාහ කරන්නේ. ඒ ඒ දේ දුරවන්නේ නැහැ. හිතුවම දුරු වී යන්නේ නැහැ. කොයිතරම් අපි හිතුවත් අප දිහා බලාගෙන හෝ වෙන කාදු දිහා බලාගෙන හෝ මේ මේ කඩතුරාව මේ වැසීති වෙන කඩතුරාව ඉවත් වෙන්නේ කියලා කොයිතරම් හිතුවත් ඒක වෙන්නේ නැහැ. ඒ පිළිබඳ වූ ප්‍රතිපදාවෙහි යෙදෙන්න. ඒ පිළිවෙතෙහි යෙදෙන්න. ඒ ක්‍රියාවෙහි යෙදෙන්නේ. ඒක තමයි විදර්ශනා භාවනාව. ඉතින් මේ මෝහය ඒක එක විදිහකින් කියනවා නම් මේ බොහෝම තත්තු තත්තු තත්තු තිබෙන එකක් වගේ මහා ගොරෝසුයි. ඉතින් ඒක තුනී කරන්න ඕනේ. ඉතින් එහෙම එනකොට අපි ගන්න මේ බොහොම ලොකු ගොරෝසු රෙද්දක් නම් තියෙන්නේ. පිටපත් ඒ තියෙන කිසිවක් පේන්නේ නැහැ. ඒක අපට පුළුවන් නම් ඒ ගොරෝසුකම ටිකින් ටික ටිකින් ටික මඩින්නට. වර්ණයි. එහෙම කරන්න පුළුවන් වෙන දන්නේ නැහැ. ඔය වැලි කඩ 16ක් අරගෙන ඈ මේ මේකේ තියෙන මේ ගොරෝසුකම මදිනවා. මදිනවා. එහෙම මැද මැද මැද මැද ඉන්න විට මේ මෙතෙක් නොපෙනුනේ අර තුනී වීම හේතු කොටගෙන විනිවිද පෙනෙන්නට පුළුවන්. අන්න ඒ වගේ යම් මෝහයක් හේතු කොටගෙන මෝහේ යම් තත්වයක් හේතු කොටගෙන අපට නාම රූප දෙක වෙන් නොවි තිබීද ඒ මෝහය දුවේ නාම රූප දෙක වෙන්නේ දකිනවා. ඒකට නාම රූප දෙක වෙන් කරගත නොහි යම් මෝහයක් පැවතුනා නම් ඒ මෝහය ඉවත් කොහොමද ඒක ඉවත් වෙන්නේ? ඒක ධර්මයක් හැටියට අපි පෙන්වනවා නම් මොකක්ද කියන්නද තිබෙන්නේ? ඒ උපදින්නේ නුවණක් නැහැ. නැතිව ගියේ උපන් නුවණ කුසලයක්. නැතිව ගියේ කුමක්ද? ඒ කුසලයට ප්‍රතිවිරුද්ධ ධර්මයක් ඒක අකුසලයක්. අකුසල ධර්මයක් නැත්නම් අපි ඒකට කියනවා මොකක් කියලාද කියන්නේ? ඒක ක්ලේශ ධර්මයක්. ක්ලේශ. එතකොට ක්ලේශයන්ගේ ඉතිරෙනවා තත්වයක්. මම ඊට කලින් මේ පින්තුන්ට කියලා තිබෙනවානේ ඒ කෙලෙස් කියන ඒවා සිත කිලුටු කරන ධර්ම කියන තේරුමයි කෙලෙස් කියන්නේ. ඒ ඒ සිත කිලුටු කරන ස්වභාවය බොහෝම ඝනභාලව තිබෙනවා. අමු අමුයේ සිටින ප්‍රත්‍යඥයෙක් තුළ. ඔහු තුළ ඒ කෙලෙස් ඝනභාලව තිබෙනවා. ටිකක් ඒ කෙලෙස් වල තිබෙන ඝන බහලකම දුරු කිරීමට දුරු කර ගන්නට යම් උත්සාහයක යෙදී මෙහි මේ භාවනා කර්මෙහි යෙදෙනවා ඒ යෙදෙන පුද්ගලයාට භාවනාවේ යෙදීම් වශයෙන් උපදින්නා වූ කුසල ධර්මයන් හේතු කොටගෙන අර අකුසල ධර්මයන්ගේ තිබෙන ඝන බහලකම් ටිකින් ටික ටිකින් ටික අඩු වෙවි යනවා. ඒක එක විදිහකින් කියනවා නම් අර සල්ලේක සූත්‍රයේ සඳහන් කළ පරිදි ඒක සල්ලේක ප්‍රතිපදාවක්. සල්ලේක ප්‍රතිපදාව කියන්නේ කෙලෙස් යාවීමේ ප්‍රතිපදාව. යාලනවා කියන එක මෙතන තුනට තේරෙන්නේ නැති. සමහරුන්ට සිංහල තේරෙන්නේ නැහැ. යාලනවා අනේ කෙලෙස් යාවීම යාවී ඒ ඒ ප්‍රතිපදාව එවට ගොරෝසුකම අඩු වෙනවා ටිකින් ටික ටිකින් ටික අඩු වෙලා පස්සේ අන්තිමටම නැති ඉතින් අපි යතු ගන්නට ලීයක් අරගෙන බෝ ඉතුවත් එහෙම මහා ගොරෝසුයි ඒ ඒ බොහොම සලල් ගියා. ඝනකම ඇති බොහොම ඝනයි. කෙනෙකුට ඕන ඕක බොහොම තුනී කරගන්න. ඉතින් සමහර විටක කීයක පාවිච්චි කරන්නට වෙනවා. ඒක ඉරා ගන්නට. ඊළඟට යතු කැටේ පාවිච්චි කරන්නට වෙනවා. ඒක තුනී කරගන්න. මේක එච්චර උමනා දෙයක් නෙවෙයි කියලා නිකන් හිතියොත් ඒ ගොරෝසුකම එහෙමම තියෙයි. අන්න එහෙම තත්වයක් තමයි මේ ප්‍රත්‍යඥයා සම්පාණෙහි ඉදෙන්නේ. කෙලෙස් වලින් මොනවත් නැහැ අඩු වෙන්නේ. අඩු කරගන්නට උත්සාහයක් නැති නිසා. ඒක අඩු කර ගැනීමට ඕන කරන වැඩ පිළිවෙලෙහි යෙදෙන්නට ඕන. ඒ පිළිවෙලෙහි යෙදෙන තුරු ඒ සිදුවන්නේ ඒ යෙදීමට ඕන කරනවා ආරම්භ ධාතු කියා දැක්වෙන ඒ ප්‍රතිපදාවෙහි යෙදීමේ මුල් පියවර වශයෙන් ඇති කරගත යුතු වීර්යය. ආරම්භ. හොඳයි පටන් ගත්තයි කියන කෙනෙක් ඒ පටන් ගත්ත එක්කෙනා අඩ පටන් ගත්තා. තවත් මාස දෙක තුනකින් හතරකින් පහකින් අයිමත් පටන් ගන්නවා. එහෙම හැමදාම පටන් ගන්නවා නම් ඒත් නැහැනේ හරියන්නේ වැඩි. ඒකට හැමදාම පටන් ගන්න කියන්නේ. පටන් ගත්තාම පටන් ගත් දෙහි ඊළඟට ඉදිරියට යන්නට ඕන. අපට උගන්වන්න මේ ප්‍රතිපදාව පිළිබඳව බොහොම ලස්සන පාඨයක් තිබෙනවා. පාඨයක් තිබෙනවා මා විවත්ත අභික්කත මා නිවත්තේ කියන්නේ නොනවතින්න අධික්‍රම ඉදිරියට යන්න. දැන් මේ ප්‍රතිපදාවෙහි එහෙම නැවැත්මක් නැහැ. නවතින්නේ නැහැ. නවත්තන්න තමයි මේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ. කුමක් නවත්තන්න? මේ නොසින්දා නොනවති පෙරලි පෙරලි පෙරලි පෙරලි යන සංසාර චක්‍රය නවත්තන්නටයි මේ ප්‍රතිපදාව. එතකොට නොනැවති ඉදිරියට යන්නේ කියන්නේ ප්‍රතිපදාවෙහි නොනැවති යන්න. ඒ ප්‍රතිපදාවෙහි නොනැවති යන්නේ කොහොමද? සංසාර චක්‍රයේ නැවැත්ම සිදු කිරීම සඳහා. ඉතින් මේකට පළමු කොට ආරම්භ කරලා ඊළඟට යෙදෙන්නට ඕන. ඒ නිසා තමයි ආරභක නික්කමුත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංග කිංජරෝ යන්නේ වදාරා තිබෙන්නේ ආරබ පටන් ගන්න නික්කමත ඉදිරියට යන්න යුඤ්ජත යෙදෙන්න කුමකද යෙදෙන්නේ කියන්නේ බුද්ධ ශාසන බුද්ධාන් ශාසනෙහි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනෙහි උන්වහන්සේගේ අනුශාසනය මොකක්ද? මේ විනතුනේ ගාථාවක් දන්නවානේ කොටින් දක්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝගපණං ඒකං බුද්ධාන ශාසනං ඒ බුද්ධාන ශාසනය තමයි බුද්ධ ශාසනය ඒ බුද්ධ ශාසනයෙහි යෙදෙන්නේ ඒ අනුශාසනයෙහි යෙදෙන්නේ අනුශාසනය කියන්නේ කුමටද? අනුශාසනය කටපාඩම් කරගෙන ඒන් සෑහීමකට පත්වීම සඳහා නොවේ. ඒ අනුශාසනය කියන්නේ ඒ ක්‍රියාවට නම් වන්නේ. හැකි තරම් දුරට Tamanගේ අභිමතාර්ථය වූ මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරන තුරු ඒ නිසායි යුගත බුද්ධ ශාසන දුනාත මච්චමෝ සේනා මායාවේ නැත්නම් මරණයේ ශේදාව දුනාඛ කියන්නේ විනාශ කරන්න. ඔවුන් ජයගන්නේ. කුමක් වගේද? මලාගාරංග පින්ජරෝ. බඩ වලින් කරන ලද ගයක්. ඇතකු විසින් පොඩි පට්ටම් කරලා දාන්න වගේ. ඒතන මච්චිනෝ සේනේ කියන්නේ කෙලස්. කෙලස්. ඒකට ඒ ක්ලේශ ධර්ම නැති කරා. ඒ ක්ලේශ ධර්මයන්ගෙන් ක්ලේශ ධර්මයන්හි මුදුනා කවුද? මුදුනේ ඉන්නවනේ. ඒ මුදුනා කවුද? එයා තමයි ලොක්. මුදුනා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ස්කන්ධ පංචක සංඛ්‍යාත ගේ අදම වඩුවා ඒ යොදා ගන්න ගෙයි මුදුන හැටියට ඒ තමයි අවිජ්ජාව. නොදැනීම නැත්නම් වරදවා නොදැනීම. ඇත්ත ඇතිසැටියේ දකින්නේ නැහැ. ඒක වහන. ඒ වහන ගතිය. ඒක තමයි සත්‍ය ප්‍රතිචාරයක මෝහය. ඇත්ත වසාලන මෝහය. ඒ ඒකයි ප්‍රධාන. ඒ නිසානේ අපට ලැබෙන අකුසල් සිද්ධිය කියන ඒවායේ හැම අකුසල් සිතකම මෝහය ලැබෙනවනේ. හැම අකුසල් සිතකම ලෝභය ලැබෙන්නේ නැහැ. හැම අකුසල් සිතකම ද්වේෂය ලැබෙන්නේ නැහැ. නමුත් හැම අකුසල් සිතකම මෝහය ලැබෙන. එයින් වෙන්නේ කුමක්ද? මෝහයේ යාප්ත බව. මෝහය මේ හැම අකුසල් හිම පැතිර පවත්නා බව. තවත් විදිහකින් කියනවා නම් අපේ අපේ දර්ශන පථය එහෙම පිටින්ම වසාගෙන සිටින ස්වභාවය තමයි විභෝගය. ඒ නිසා අපි යමක් දැක්කම ඒ දුටු දේ පිළිබඳව අපට ඇති වෙනවා. ඇති කරගත යුතු සංඥා නෙවෙයි. වැරදි සංඥා. අනිච්චේ නිච්ච සංඥා. දුක්ඛේ සුඛ සංඥා. අසුභේ සුභ සංඥා. අනත්තේ අත්ථ සංඥා. ඇයි එහෙම ඇතිවන්නේ? ඒ අනිත්‍ය වූ දෙය, දුක් වූ දෙය, අසුභ වූ දෙය, අනාත්ම වූ දෙය ඒ සැටියට අපට දක්වන්නට ඉඩ නොහරින, දකින්නට ඉඩ නොහරින ඒවා වසාගෙන පවත්නා මෝහය. අනේ මෝහය තමයි මේ දිලින්ද උත්සාහ කරන්නේ. මෝහය දිලියේ. ඒ මොන දැන් ඒක අපි තවත් විදිහකින් කියනවා නම් අපිට තිබෙනවා සම්මුතිය නැත්නම් ප්‍රඥප්තිය කියන්නේ. ඕක විරහා. ඒක බිලින්නට ඕනේ. ඒක බිල බලන්න. ඒ බිල බැලීමේ තමයි සිදු කරන්නේ විදර්ශනා නුවණ. ඒක ඒ ක්ලේශ වැඩක් නෙවෙයි. කෙනෙකුගේ සිත කොහොම පහසුවෙන් ගැටෙන පැත්තකුත් නෙවෙයි. බොහොම අමාරුවෙන් අර අරවන්නට ඕන පැත්ත. පටිශෝතගාමි පටිශෝතගාමි වැඩ පිළිවෙල. ඉතින් පටිශෝතගාමි වැඩ පිළිවෙල කියනකොටම පේනවා මොනතරම් ජීවියක් හේතු වුණා කරනවා. කොයිතරම් පටිශෝතගාමි කියන්නේ යන පැත්තට යන්නේ. ගඟ ගලාගෙන යන පැත්තකට ඒ පැත්තට යන්න එකාට තමයි. Taman කිසි උත්සාහයක් නොකලත් ඒ රලින් තමාව ඒ ඇදගෙන යාවි. ඒක නමුත් කෙනෙක් ගඟේ ඉස්මත්තට නම් යන්න බලාපොරොත්තු වන්නේ මොනතරම් උත්සාහයක් ඒ තැනත්තා කළ යුතු තිබෙනවද? අපි පිළිනන කෙනෙක් ගැන කලකතා අමාරුවෙන් කරන්නට ඕන වැඩක්. Tamanට විරුද්ධවයි මේ. තමා යන පැත්තට විරුද්ධවයි ජලය ගලන්නේ. අන්නේ ඒ වගේ. ඒ වගේ වැඩ පිළිවෙලක් තමා මේ ශාසනික ප්‍රතිපදාව. ශාසනයේ උගන්වන ප්‍රතිපදාවේ බන්ධක්. ඉතින් ඒ අමාරුකම නිසාම ඒ අමාරු දෙයක් කරන්නට වීර්යයක් ඕන කරන්නේ. කවුරු හරි අපට කීවොත් සියපාරක් මේ මෙතන සිට අර දොරකඩටත් එතන සිට ආපසු මෙතනටත් ගමන් කරන්නටයි කියලා මොකක්ද අපිට තියෙන අමාරුව. ඔය සිය පාරේ යට හැකි හදයක් හැකි මේ හදයක් හැකි. කවුරු හරි ලණුවක් වෙසෙන කමයක් එල්ලලා කිව්වොත් සිය පාරක් මේ කමේ එල්ලලා විශීලිනයකට සීලිනයේ විතර පල්හැටත් යන්නේ කියලා. අර තරම් ලේසි වැඩක් දෙන්නේ නෑ මේක. කායවත් තමයි සිතට කොයිතරම් ධෛර්යයක් උත්සාහයක් උකුල් දීමක් කරන්නට ඕනද? අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕනයි. ඒ වීරය කියන එක පිළිබඳ. වීරය ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා දෙකක් වෙනවා. ආරම්භ ධාතු පටන් ගන්නේ වීරය, නික්කම ධාතු ඉදිරියට යාම. එතකොට අලස බවට විරුද්ධව එය නැඩගෙන ඉදිරියට යන එක. පරක්කම ධාතු කියන්නේ යම් ඒ වීරිය හේතු කොටගෙන කර්ම කොටගෙන යම් තැනකට පැමිණුණා නම් එතනින් නොනැවත තමන්ගේ අභිමතාර්ථය ඉදුවන තුරුම තවදුරටත් ඉදිරියට යන්නේ කරක්කම භාව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වීරිය පිළිබඳව දේශනා කළා තමන් වහන්සේ වීරිය උපදවාගත්ත හැටි. කොහොමද? කාමං කචෝච නහරුච අක්ඛීච අවසිස්සති. උපසිස්සති ශරීරේ මංසලෝහිතා. යම්තං පුරිස ධානේන පුරිස විලියේන පුරිස පරක්කම